මම හරි ඉතුවක්කාරයි නෑ හැමෝටම මම නියතමානී වෙනවා කීකරු වෙනවා හැමෝටම කීකරු වෙනවා හැමෝටම කීකරු ඕ මේ ආන්දරෝ බැනගෙන බැනගෙන එනවා මට නෑ කීකරු වෙනවා ස්වාමීනි වරදක් වුණා අනේ ස්වාමීනි මට අනුකම්ප මේ මෝ ගැරන්ඩියෙක් නේ මම මූට බැනලා හරියන්නේ අපෙන් ඒක එතන ඉවරයිලු අරක ජානගත කරනවා ඒ අඩුපාඩු නැවත කරන්නේ නැහැ කියන එක ජානගත කරනවා දැන් මේවා පුහුණු කරන එකද වටින්නේ වාචාලකමට එක එක ඒවා කියවන එකද වටින්නේ දැන් කියවනකොට අපි අහන්නේ ජනල් වලින් දත් එළියට එනවනේ. ඔය දත් ගැලවිලා යන්න සාකච්ඡා කරනවා සම්මාදිට්ඨිය. ඇතුළට යන ගිහලා බලනකොට කට පුරා ලේත්තක් කරනවලු. ලේවමන දාන්න බන කියනවා නෑ ගාලා. ඕන්න අපේ දුර්වලකම්. සාකච්ඡා කරපු හැමතැනම අපි අහන ගැටුමක් නේ තියෙන්නේ. නිවෙන්න නම් සාකච්ඡා කරන්න නෙමෙයි ඕනේ ගවේෂණය කරන්න. යෝනිසෝ මානසිකාරය කියලා කියන්නේ පස් දෙනෙක් එකතුලා කෑ ගන්න එකද? බුදුහාමුදුරේම එකක් කියලා නෑනේ ඔයාම. බුදුහාමුදුරේම එකක් කියලා නෑ. කාලේන ධම්ම සාකච්ඡා. එන බුදුහාමුදුර සාකච්ඡා කරන්න කියලාද නෑ. උඹ එක්ක උඹ සාකච්ඡා කරපො උඹේ ප්‍රශ්නේ මොකද්ද? උඹේ අඩුව මොකද්ද? කොතනද උඹට වැරදුනේ? ඒක උඹ සාකච්ඡා කරලා ඒක නිවැරදි කරගන්න. ඒකයි කාලේන ධම්ම සාකච්ඡා. පස් දෙනෙක් එක්ක සාකච්ඡා කරන්න ධම් සභා මණ්ඩපේ සාකච්ඡා කරන්න කියලා බුදුහාමුදුර කියන්න තිබුණේ. ඒ ගාථාවේ පදේ කියනකොට යටින් කිව්වේ නෑනේ. එහෙනම් බුදුහාමුදුර මෙතන සංඛ්‍යාවක් කියලා නෑ. එන සංඛ්‍යාවක් මත කාලෙන් ධම්මතාවක දින මොකද්ද? ආ මං එක්කලු මට සාකච්ඡා කරන්න කියලා තියෙනවා. මට වැරදිලා. මම එකක් හිතනවා සාකච්ඡා එනනම් මෙතන සාකච්ඡා කරන අතන සාකච්ඡා අතන බෑ අතන එක්කෙනෙක් ගැව්වනේ එන එතන සාකච්ඡා මෙතන මෙතන හොඳයි අතන ඒ යන්න බෑ එක්කෙනෙකුට මේ එයා බඩමුට්ටුත් පොඩි කරා මං ඕ සාකච්ඡා කරන්න යාට දැන් තැනුත් නැල්ලු ඒ සාකච්ඡා කරන හැමතැනම ප්‍රශ්න බුදුවරු ලෝකෙට දේශනා කරන පණිවිඩය අපි වන්දන අපට තේරෙන්නේ නැහැ අපේ තියෙන මෝඩකම් මොට්ටකම් වලට අපට වෙන එකක් තේරෙන්නේ. ඒ තේරිච්ච එක ඇත්ත ඉරහඳ වගේ ඇත්ත කියලා විශ්වාස කරගෙන අපේ හාමුදුර ගිහිල්ලා කළු ගලේ ඔළුව ගා ගන්නවන්නේ අපි. බලනකොට මේ ලෝකේ මෝඩකමට තරංගයක් තිබු මටලු පළවෙනි තෑග්ග. මෝඩයාගේ දින සමරන්න ඕනේ අපේ හාමුදුරනේ මගේ උපන්දිනයටලු. දැන් මිනිස්සු මෝඩයාගේ දින සමරන්නේ අප්‍රේල් පළඳ පිස්සු මුන්ට. සමරපල තමන් ඉපදිච්ච දිනේ. ඒක තමයිලු මෝඩයාගේ දිනේ. එහෙනම් සැප්තැම්බර් 21 මං ඉපදුණා. ආ ඒක තමයි උඹේ මෝඩයාගේ දිනේ. උඹ තාම නිවන් දැකුම් නැතුව මේ නාම රූපතේ ගැටි ගැටි ඇවිදිනනේ. ආ මෝඩයාගේ දිනේ. සමර පහලට කේක් කපලා සමර බා මෝඩයාගේ දිනේ. හැබැයි මම උපන් දිනේ සමරන්නේද නෑ. ඒක මෝඩයාගේ දිනේ. වැරදිච්ච තැන් ඕවා. මෙච්චර කාලයක් මම මේ සංසාරේ ඇවිදින නම් මගේ මෝඩකම් වලට කෙරවලක් වෙන්නේ. එහෙනම් ඉපදිච්ච දිනේ කවදද? මෝඩයාගේ දිනේ. අපිට තේරෙන්නේ නැහැනේ මේවා. අපිට තේරෙන වෙන එකක් නේ. අපිට වෙන එකක් තේරෙන්නේ. තමන් එක තමන් සාකච්ඡා කරන්න ඕනේ. තමන් එක තමන් තනි වෙන්න ඕනේ. තමන් එක තමන් උදකලා වෙන්න ඕනේ. කොයි වෙලාවත් අත් දෙක බැඳගෙන මේ නිකන් සබහා ධර්මය බලාගෙන තමන්ව පරික්ෂණ කරනවා. අර කන්ද ලස්සන. ඇයි දන්නේ ලස්සන? ඒතර මේකත් කන්දක් නේ. කන්ද ඇතුලේ ඉන්න කෙනාට ලස්සන පේන්නේ, එළියේ ඉන්න කෙනාට ලස්සන පේන්නේ. එහෙනම් සත්‍ය දකින්න නැති එකාටලු කෙලස් පේන්නේ. සත්‍ය දැකපු එකට එළිය පේන්නේ ඇතුළ පේනවා. කන්දක් කතා කරන මාර වැඩ කිලෝමීටර 25ක් කන්දක් කතා කරන කයනවනේ මට. ඕන් ආර්ය පරිශ්‍රණ. ඒකනේ හරිය ගවේෂණය කියලා කිව්වේ. ආර්ය ගවේෂණය. ඕ ඒ ආර්ය ගවේෂණ නෑනේ. කට කනකොට මොනවාරි එකක් පටල ගන්න ඉතින් කතා කළා අමනාපකම් නැත මූණ රවාගෙන ඉන්නවා ආහක බලන ඉන්නවා. ඉතින් ඕක මානකමක් වෙන්නේ කොහොමද? මානකමක් කියන්නේ අපි දවස ගාන අපිව නිවැරදි කරන්න පායේ. ආර්ය සම්බන්ධය ආර්ය ඥාතිත්‍ය අපි තුළ ගොඩනගෙන්න එපායි. සංඝ සහෝදරත්වයේ ශක්තිමත් වෙන්න එපායි. අපි හැමෝම එක අම්මා තාත්තගේ දරුවෝ බවට පත් වෙන්න එපායි. එක ලේ බවට පත් වෙන්න එපායි. මට රිදෙනකොට ඔබ වහන්සේටත් රිදෙන්න එපායි. මට හිතෙන දේ ඔබ වහන්සේට දැනෙන්න එපායි. මම උස්ම ගන්නකොට ඔබ වහන්සේ නිරෝගී වෙන්න එපායි. එක අදවතින් අපි ඔක්කොම ජීවත් වෙන්න එපායි. කෝ ඒක ආවේ නැහැ කියලා කියන්නේ කෝ අපේ ಗುಣධර්ම. කෝ අපේ ප්‍රතිපත්ති. අපි පිරියන එක විතරක් නෙමෙයි සාසනෙත් පිරියනවා නෙමෙයිම ගියාම. අපිට එන ගැව්වට කමන්නේ සාසනෙට තෙන වදිනවනේ මං ඉඳ. සාසනය ගැන හිතලවත් මං නිවැරදි වෙන්න එපායි. ඒක නේද සාසනෙට කරන යුතුයකම. කොච්චර දේවල් තියෙනවද අපට හැදෙන්න අදා ගන්න. මොකවත් අදා ගන්න නැහැ කියන එකනේ අපි අදාගෙන ඉන්නේ. ජීවිතේ පිස්සුද මම අඩුව හදන්න අන්න ඒකලෝ එයා හදාගෙන ඉන්නේ. වෙන මොකක්ද එයා හදාගෙන නැහැ. එකක් හදාගෙන ඉන්නවා. කවදාකවත් මගේ අඩුපාඩු මම හදන්නේ නැහැ. පුළුවන් නම් උඹ ගාලා හදලා නිවන් දක්කපල්ලා. ඒක එයා හොඳ ලස්සනට හදලා ඒක නඩත්තු කරනවා. වෙන මොකවත් හදන්නේ නැත්තම් ආසදියා බලනකොට අපේ උකුස්සෝ යන්න බෑනේ කාක්කෝ යන්න බෑනේ රාතුන් යන්න එපායි බලන්නකොට අපේ උකුස්සෙක් නේ යන්නේ කෝ ආර්යවරු කපුටෝ යනවා අපේ හඳුරු. රාතුන් යන්නේ ඇයි? රාතුන් බිහි වෙන්නේ කොහොමද මේ වගේ තත්ත්වයක? අපේ හාඳුන්යා භික්ෂුවකට වාර්ෂික දානවල ගේන එක ඛණ්ඩ පැය 24 මදි. දීම බට්ටේකට බතුයි, කෙසෙල් කන් දෙකකුයි, එලහරකකුයි පූජා කළාම උන්වහන්සේ කොහොමද පැය 24 මේක කාලෙවර කරන්නේ? පැය 24 මදි බත් මුට්ටිය කාලෙවර කරන්නේ. එතකොට කොහොමද මානකම කරන්නේ? මානකම කරන්නේ වෙලාවමදී. රජයට කතා කළා පැය 24 45 කරන්න ඕනේ. ඇයි? ස්වාමිනේ මේ ඩීම බට් එකකින් බත් ගේනවා. ඒක කනකොට පැය 23ක් යනවා. කොච්චර කෑවත් ඉවර කරන්න බෑ. ඉන්න මේක තව 25ක් වැඩි කරලා දෙන්න. ಗುಣධර්ම වඩන්න වෙලා නැහැ. හරිනේ. ಗುಣධර්ම වඩන්න වෙලා නැහැ තමයි. කාලා හොදලා අස්තරනකොට දවස ඉවරයි ආම්බරෝ. තුනට විතර කට්ටියක් එනවා. ඉතින් මේක හොඳට හදන්න එපා. ඒ හින්දා දාහන ගැන හොඳට වර්ණනා කරලා උන්ව ටිකක් මුලා කරනවා. කොහොම රැට සුප් එකක් හම්බෙනවා. ඒක බිව්වම ඔක්කොම ඩබල් වෙලා පේනවා. ඉතින් කොහේ හරි තැනක ගාක් ගලක් මුල වැටිලා බුදිය ගන්න. ඒගොල්ලන්ට හිතෙන්නේ මේ රාත්‍රියේ මේ ඔක්කොම අත නැහැ. මුට සී නැති වෙලා ඒ බීපෝ සුප් එකට. පාන්දර නැටිත් ගම පාන්දර සුප් එකක් හම්බෙන. ඒක බිව්වම ඔක්කොම ඩබල් වෙච්ච කාන්ට කෙලින් වෙලා පේනවා. පස්සේ පේනවා බත් එක තියෙනවනේ කියලා කොහොමර අමාරුවෙන් හරි වැසිකිලි කරලා බඩ ඉස් කරගන්නවා. ඉස් කරගෙන ගිහලා අපි ආන්නේ සේරුවක විතර බත් කෑවට පස්සේ ගෑනු පිරිමි වගේ පේනවා පිරිමි ගෑනු වගේ පේනවා ඔක්කොම. එක හරකයි බැඳලා තියෙන හරක් දෙන්නෙක් වාගේ පේනයි ඔක්කොම ඇස් ඔක්කොම ඩබල් වෙලයි අර ආල්සිරුක බත් කෑම බත් නැතේ අපලන්න ජීර්ණය වෙන්න තියන් තාම මේක බඩවැල් වල යනකොට ආයෙ gediya ගන්නවනේ අපලන්න තව බත් සීරුවක් ලාස්තිය කියලා රාතුමාගේ බොහොම සංවරව යනවා දැක්කා මිනිස්සු සාදු සාදු කියලා කෑ ගන්න ඇත්තටම රාතුන් දෙන්නේ නැහැ බත් මතේට ඇවිද ගන්න බෑ කලාන්තේ වාගේ ඒ ඒ තරම් සංවර පාවෙලා යන්නේ උඩින් ඒ තරම් මත් වෙලා මිනිස්සුන්ට රාතුන් වඩිනවා කියලා. තව හාල් සේරුවක් කුළු ගෙඩියක් වගේ කරන් කොට ගැටුවාම බඩට අපෙන් පව් ඉන්දනකව ඒක නැගිටින්නේ නැහැ. ඉතින් රාතුන් බී වෙන්නේ කොහොමද කියන්නකො මට? රාතුන් බී වෙන්නේ නැත <laughs> කියලා බෝඩයක් දාන ඉතර තේනාතනේ නම රාතුන් බී වෙන්නේ නැත. තේනාතනේ. <laughs> රාතුන් බී වෙන්නේ නැත විහාරස්ථානයේ. ඇයි බී වෙන්නේ නැහැ හාමුදුරුවෝ? මිනිස්සු බලාපොරොත්තු තියාගන්නේ නැහැනේ. මිනිස්සු බත් දීලා රාතුන් බී වේවා හරි ඔරුවේ. එහෙන් බලාපොරොත්තු තියාගන්න කලින් බෝඩ් එක ගහනවා. රාතුන් බී වෙන්නේ නැත සේනාසනය. ඒක බලලා ඇතුළට එන. ඒ කියන්නේ බී වෙන්නේ නැහැ. <laughs> දැන් මේම කෑවාම කොහොමද බී වෙන්නේ? බී වෙන්නේ නැහැ. රාතුන් බී වෙනවා නම් බඩගින්නට කෑම කන්න එපාය. බත් අපරාධ කියලානේ අපි අඳන කන්නේ. එහෙනම් බත් වෙනුවෙන් තමයි ලු කන්නේ. <laughs> බී වෙන්නේ නැහැ. ඔක්කොම දුර්වලකම්. එලා දකින්නවා නෙමෙයි. දාහනේ දෙන්න එපා කියන එක නෙමෙයි. වාර්ෂික දාන කැන්සල් කරන්න කියනවා නෙමෙයි. වාර්ෂික දාන ගෙන්න ගන්න එපා කියන එක නෙමෙයි. අපේ නිවනට බාධා නොවන විදිහට ඒක කරගන්න තියෙයි. අපට rahat වෙන්න පුළුවන් විදිහට පරිසරය සකස් කරගන්න ඇත්තේයි. පමණ දැනගෙන වළඳන්න ඇත්තේයි. කෙනෙක් මාන කරන්න ඕන rahat වෙන්න. වාර්ෂික දාන වෙන කට්ටියට ඔලු ගෙඩි ටික පෙන්වන්නද? එතකොට මේක සම්පූර්ණ නිකන් අර නිකන් ප්‍රදර්ශනයක් නේ. ෂෝරූම් වල ටීවී තියන්නේ ලස්සනට පේන්න. ඒ වගේ ටීවී ටිකක් නෙමෙයි මේ සෙවුරු පොරවල තියෙන්නේ. අර කට් එනකොට 10ක් විතර ඔලු ගෙඩි දකින්න එපායි. ඒ ඔලු ගෙඩි 10 ලෑස්ති කරලා තියෙනවා. පොල් කරන එකව ටක් ගාලා බැස්සුවා හමුදේ ගැලෙවුවා ටක් ගාලා උට හඳ නැත්නම් ගා ඉස බෑවෝ තිබ්බා. ඕක කොයි වෙලෙත් බලන්නේ මේ යාළුවත් පිට පැහිලා. අර හිට ලබනම ලබන සතිය කඩන්න පොල්. එයා කා ඉතින් පොල් කඩන එකට පේනවා නාම රූප. උට පේන්නේම පොල්. කුස්සිය පොඩ්ඩක් මේ මේක තව සති දෙකක් තියලා කැඩුවා නම් මේ හිත හොඳට පැවිදෙන බලන ලපටි එකක් නේ මේ කුරුම්බගඩියක් නේ කඩලා ඌට කුස්සිය පේන්නේ පොල් ඇයි ඌ පොල් කඩන කියන්නේ අපේ අඳුරු ඌට නාම රූප තියෙන ඌට දුක දැනිලා නැහනේ පොල් කඩා ගාවඩට පා ලනුව දාලා ඌව පල්ලයට ඇදලා අරගෙන මාන කළාම අපේ ඌ නිවන් දකීද ඌ ඉතින් යනකොට ඉතින් පොල් ගස්තිය තමයි මේක මේවත් ගත්තේ නම් මේ කැඩලි කඩලා බලන පොල් වෙලානේ එහෙම පොල් ගෙඩි ටිකක් තියෙනවා ඉතින් පින්ඩ පාතේ තියන්නේ පොල් බල බලා ඉතින් ඕක තමයි ශාසනයේ තියෙන ලොකුම ප්‍රශ්නේ. කවුරුත්ම නැහැ. වාර්ෂික දානයක් එනවා කවුරුත්ම නැහැ. මම විතරයි ඉන්නේ. කරඬු අරගෙන ගිහිල්ලා මම වැඩ ඉන්නවා. මොකද සේරම සසරෙන් එතර වුණා. මමයි කරඬුවයි ඉතුරු වුණා. දෙනමක් ඉන්නවා. මමයි කරඬුවයි. උන් වැඳලා යනවා. ආයි දානෙතිය ඒ පළාතට එන්නේ නැහැ හාමුදුරුවෝ. එන්නේ එහෙම ඉන්න එපාය. කවුරුත් නැහැ. සසරෙන් එතර වෙන්න මිනිස්සු නැහැ. ඕගොල්ලන්ගේ සිතසුව පිණිස එහෙම යන්නේ එක මාන කරන්න බෑ බුද්ධ ශාසනයට කැළලා. සසර දුක දැනිලා යන්න ඕනේ. එතකොටයි මාන කරන්නේ. එහෙම ප්‍රතිපatti නෑනේ අපි අහන්නේ. ප්‍රතිපත්තිය නැති ශාසනය කොහොමද පවතින්නේ? ප්‍රතිපatti කියන්නේ බෑ. සසර දුකයි. මොකටද දුක? පිනන්සෙකේ මාව හොයනවා. ආ එහෙනම් පිනන්සෙකේ දුකක්. ඒක සසර දුකක් නෙමෙයි. පිනන්ස් දුකට ගිහිල්ලා පිනන්ස් එක දාන්න හරියනවා. උත්තරේ ඒකනේ. උට මානකම නෙමෙයිනේ දෙන්න ඕනේ. පිනන්ස් එක දාන එකයි උට කියලා දෙන්න ඕනේ. එහෙනම් කොටන්න කුලි වැඩ කළා පිනන්සක දාන්න ඕන් දුක නෙවෙනවා. ප්‍රශ්නේ ඉවරයි. යන්න පුතා. ස්වාමීනි සසර දුකයි. මොකද දරුවන්ගේ වියදම් දරන්න බෑ. ආ එහෙමද? එහෙනම් දරුවෝ කොහෙන් මඩ මොකට බාර දෙන්න? ඕක සසර දුකට උත්තරේ. ස්වාමීනි පොලිසියෙන් හොයනවා. එහෙනම් ගිහලා බාහිර වෙලා ඉර ගෙදර ඉඳලා බත් කාලා නිදාස් වෙලා ඉඳි ඊපස්සේ පොලිසියෙන් හොයන්නේ. ඒකයි ඌට උත්තරේ. ඌට මානකම නෙමෙයි දෙන්න ඕනේ. හේතුව අපි මානකම දෙන්නේ හැයි කියන එක අපලන්නේ දෙන කෙනා දන්නේ නැහැ. වස් 10ක් වුණාම නේද මාන කරන්න පුළුවන්. වස් 10 මොනවද කරලා තියෙන පොල් ගාලාද? වස් 10න්ගේ මානකම අත්දැකීමකම ගන්න එපා. නිවැරදිව ඒ සාසනේ තේරුම් ගන්න එපා. ඊට පස්සේ නේද අපි හන්දන මානකම දෙන්න ඕනේ. වස් 10 සම්පූර්ණ වෙච්ච පළේට එකපාරට මාන කරගෙන කරගෙන ගියාම අපරාධනේ මිනිස්සු මේ නිවන් දකින්න හරමුණ අපතිපත්‍ය මොකවත් නැහැ. ඇයි? ඒගොල්ලෝ නිවන් දකින්න නෙමෙයිලු මාන උනේ. චූන් එකට මාන වෙලා තියෙන්නේ. චූන් එකට මාන වෙන්න නෑ රෙස්ටුරන්ට් යන්න ඕනේ. හම්බුනේ නැත්නම් පබ් එකට යන්න ඕනේ. සාසනෙට ආවේ. සාසනෙ චූන් නැහනේ. චූන් එකේ ඉන්න එකාගේ චූන් එක අඩු කරන එකයි සාසනෙන් කරන්නේ. දැන් මූ චූන් එක ගන්න ඇවිල්ලානේ සාසනෙට. ඕක වැරදිලා තියෙන තැන. ඉතින් ඔක්කොම නිවැරදි කරන්න ඕනේ. අපි කෙනෙකුට කරපටිය බඳිනවා නම් අවුරුද්දා පරිවාස කාලේ තියන්න ඕනේ. එකක් දෙකක් නෝ 300ට පා. ඒ 300ට පා තුල එයා රාත් වෙනවා හඳුරු. එයාට මානකම දෙන්න ඕනේ නැහැ. සෑයට දර ටික එකතු කරන්න ඒකා මලා පුතුජන ඒකා මලා රාතෙක් ඉන්නේ. රාතට මොන මානකමද? දිනාතෙන් පිරිනම් පානවා. ආදානය කළ වැඩ බලා ගන්න. එහෙම තියෙන්න ඕනේ සාසනේ වැඩ. දුකයි කියලා එනවා නේද? දුක තේරලා නැත්තම් දුක දන්නන්න ඕනේ යාට. එයාට දුක දැනෙන්න ඕනේ. එහෙම පරිසරයක් අපි හදන්න ඕනේ. උඹට දුක දැනිලා නැහැ වගේ. ඊටපම් පුතිය උඹට දුක තේරුම් ගන්න නම් වටෙන් පිටින් යාට දුක දන්නවන්න ඕනේ. පස්සේ තේරුම් ගන්න ඒ දුකට වඩා මේ දුක ලොකුයි. එහෙනම් පිරිනිවන් පාන්න. නිදාස් වෙන්න ඒ පරිසරය අපි හදන්න ඕනේ. මාන වෙන එක දාලා ගියොත්, පැනලා ගියොත් අපේ ස්ට්‍රෙන්ත් එක අඩු වෙනවනේ. 400ක් එනවා. 390 වුණු. බෑ. එහෙම යන්න දෙන්න බෑ කියලා අරයා මොනවා වැරදි කළත් වාගෙන නඩත් මොකටද නඩත්තු කරන්නේ? සාසනේ කියන්නේ මොනපවත්මනේ. ඉන්න කෙනා හිඳි යන කෙනා යයි. මම යන්නේ නෑනේ. මමයි කරඬුවයි තියෙනවනේ. ප්‍රශ්නයක් නෑනේ. ක්‍රියාත්මක කරන එකනේ තියෙන්නේ විනය. ඔරොත්තු දුන්නොත් rahat වෙයි. ඔරොත්තු දුන්නේ ගියා ප්‍රශ්නයකුත් නෑ. එයා ඉතින් කොහොමද යනවනේ? අපේ හඳනේ වඩන්න බැරි කෙනාව තියලා නඩත්තු කරන්නේයි. නව දක්මක් තියෙන්න එපායි සාසනයට. නව ප්‍රතිපත්ති ගොඩනගන්න එපායි. සාසනය විනාශ වෙන්නේ වෙන කාගෙන්වත් නෙමෙයි අපේ මෝඩකම් නිසා. ප්‍රතිපත්ති ගරුකනේ ශාසනය කියන ආදායම් ලබන එකක් නෙමෙයි. තියෙන ආදායම් වියදම් කරන එකක්. කුසල් පින් ඔක්කොම ඉවර කරන එකක්. අකුසල් පව් ඔක්කොම ගෙවන එකක්. ලබන එකක් නෙමෙයි. එක එක ඉරියව් වල ඉඳලා හාන්න අපි චිත්‍රපටියක්ද පෙන්වන්නේ. <laughs> එක එක ඉරියව් වල ඉඳලා නෝනා. ඒ කියන්නේ මේ මිඳලා ඇව්වා තේරුණා මේ මිඳලා ආන දැන් උනාට සැතපීලා ආන්න හදන්නේ. හැමෝම හිතනවා ලෝකයේ මිනිස්සු සිල්වත් යුගයක් දීවේ. අනාගතයේ ගොඩාක් සිල්වත් අය පාළ වෙලා සිල්වත් සමාජයක් ගොඩ. කිසිද ඒවා මනක් කල්පිත ඒවා නිකම් චිත්‍රපටි. සිල්වත් යුගයක් බී වෙන්නේ මේ යුගයේ සිල්වත් තමයි. දුස්සිල් ටික අයින් කරන්න ඕන. අයින් කරාම මේක සිල්වත් යුගයක් තමයි. මූගේ සීලය මූ මතු කරන්නේ නැහැ. මූගේ දුස්සීලය මූ අඩු කරන්නේ නැහැ. අයින් කරන්නේ නැහැ. සිල්වත් යුගයක් කියලා වෙනම ලෝකෙම මවාගෙන මනක් කල්පිත ලෝකෙ ඉඳලා ලයිට් කණු වලකින් යප් වෙනවා අපේ ආන්දරේ. ඌ මොංගල්නේ අපේ ආන්දරේ. ඌ ඉන්ඩෝනේ එළියේ නෙමෙයි. ඉන්ඩෝනේ මනෝ විද්‍යාඥ මේ දොස්තර ළඟ. ඌ මානසික රෝලේ ඉන්ඩෝනේකේ. සිල්වත් සමාජයක්. ඌගේ දුසිල් ටික අයින් කරා. දැන් ඌ සිල්වත්නේ. හැමෝම මේම කළාම දැන් සිල්වත් සමාජය ඇවිල්ලානේ. ඌ ඒක කරන්නේ සිල්වත් සමාජය 2022 කින් පස්සේ පහළ වෙයි. ඌ අපේ අඳන මනක්කල මානසික ලෝකයක ඉන්නේ ඌ. උට තඩි බෑවට කමන්නේ නැහැ සිල්වත් යුගයක් එන්නේ මේක සිල්වත් යුගය තමයි. දුස්සීලියෝ ටික සිල් ගන්න ඕනේ. එතකොට සිල්වත් යුගයක්. දැන් මුළු රටේම ජනාධිපතිතුමා කියන සේරම සිල් ගනිලා. අන්‍යයන්ම ඒ වාදිය යන්න සිල් ගනි. නැත්නම් රටින් යන්න ඕනේ. සේරම කටියේ සිල් ගත්තා. දැන් මේ රට සිල්වත් රටක්ද නැමෙයිද? රට සිල්වත් වෙනවා කියලා මම බලාපොරොත්තු මානසික ලෝකේ ඉන්නවට වඩා අපි ආන්නේ ඔක්කොම සිල් ගත්තා. මේක සිල්වත් රටක් වෙලානේ. ඒක කරන්නේ නැහැ. අර අර කාටුන් වල අපි හාන සූරපප් එක පාට ගිලා බල්ටියක් ගාලා වැටෙනවා. එතන වැවක් ඇදෙනවා. අපා මම වැටුණා කියලා වැවක් ඇදෙනවද? දැන් එහෙම දැන් කාටුන් නේ මේ මිනිස්සුන්ගේ ඔළුවේ තියෙන්නේ. ආර්යවරු පාළ වේවා. මූ ආර්ය වෙන්නේ ආන්දරෝ. මූ අල්ලප ගෙදර මනුස්සයත් එක්ක රූම් ගාන යනවා මූ. මූ ආර්ය වෙන්නේ ආර්යවරු පාළ වේවා ලස්සයක්. මොකටද? මූට බන කියන්නේ. ඒ හඳුනේ බලන්න මේ මිනිස්සුන්ගේ මොට්ටකම් වල කෙරවලක් නැතිකම. ආර්යවරු පහළ වුණාම අපේ මූගේ හොරකම් වෙන්නේ ආර්යවරු අපේ මොකක්ද අල්ලගන්න නේ ඔක්කොම මූ එකතු කරනවා බලන්නකෝ මූගේ හදාස ඉඩම් හම්බෙනවා ගෙවල් හම්බෙනවා ආර්යවරු වාහන අතහැරලා යනවා ඒ ඔක්කොම උට හම්බෙනවා එහෙනම් මූ පුදුජන ලෝකේ ඉන්නවා උඹලා ආර්ය වෙයල්ලා කියලා කියනවා මම ආර්ය වෙන්න ඕනේ මම ආර්ය જાතිය ඉපදෙන්න ඕනේ ආර්යවරු ප්‍රාර්ථනා කරන එක මෝඩකම තමන් ආර්යවන්ත වෙන එකලු ප්‍රඥාවන්තකම මිනිස්සු ලෝකේ ඒක කරන්නේ තමන් ඇයි ඒ කියන උත්තරීතර තැනට එන්නේ නැත්තේ? අදට කාලි කුප්පියක් ගන්නවනේ මම රැට. ඒක නවත්තන්නල්ලු. පන්සිල් රකින්න අය ලස්සය පාලවේවක රුවන්වැලිසෑයට මල් පූජා කරනවා. ඉතින් පන්සිල් ඉසලා Taman රැක්කාම ඉතින් එක්කෙනෙක් ඇවිල්ලානේ. ඉතින් මල් පූජා කරන්න කලින් එක්කෙනෙක් ඇවිල්ලානේ. මල් පූජා කරලත් එක්කෙනෙක්වත් නැල්ලු. හැබැයි මෙතන මල් පූජා කරන්න කලින් එක්කෙනෙක් ඇවිල්ලා. මේක කවදාද මිනිස්සු තේරුම් ගන්නේ? කවුරු මොනවා කරුවත් මම දුස්සිල් වෙන්නේ මම ලෝකේ කිසිම සත්‍යයකට හිංසා පීඩා කරන්නේ එතනට ඇවිල්ලා නැහනේ. අදත් මිනිස්සු ඔර බොරු වංචා වලින්මනේ ජීවත් වෙන්නේ. දේවතාවියෙක් වගේ කෙනෙක්ව බන්දලා, ගෙදර ගෙනල්ලා තියලා, ඔෆිස් එකේ ඉන්න අර ටයිපිස් දිහා බලාගෙන මෝ කියලා හලනවා. එතකොට අපි අන්න ආර්යවරු පාළ වෙයිද? ආර්යවරු පාළ වෙන්න දෙන්නේ නැහැ ඒක පාළ වෙන්නේ නැහැ නෙමෙයි පාළ වෙන්න දෙන්නේ නැහැ. මේ වගේ කුණුගොඩ කාර්යවරු පාළ වෙයිද? පරිසරය හදන්න එපා. ඉතලා ආරියවරු පාළ වෙන්න. පරිසරය හදලත් නැහැ නේ අපේ අන්දේ. මාකට් එකට ගියාම බෝන්ච් හරි පිරිසිදු දැන් කඩලා තියෙන්නේ. බලනකොට යට තියෙන මකටි ටික කුණු වෙච්ච ඒවා. දැන් කිලෝ පහක් ගණනලා මූ උඩින් අතුරවලා අපි ගන්නකොට අල්ලලා ඕම් රක්මිටි කාලා ගන්නවා යටත් එක්ක. බලනකොට සති දෙකකට පරණ ඒවා තමයි අවිලා තියෙන්නේ කිලෝ 4ක්. හොඳ ඒවා ග්‍රෑම් 500යි ඇවිල්ලා තියෙනවා. ආර්යවරු 15යිද? මේ කපටියෝන්ට බණ කියන්න අපේ යන ආර්යවරු 15යිද? කෝ මිනිස්සු කවුරුත් නියතමානි නෑ අවංක නෑ සාධාරණ නෑ. අනිත් සත්‍ය කෙරෙහි අනුකම්පාවක් නෑ. හැමෝම බෝධිසත්වර මේ ලෝකේ නිවන පතාගෙන යන බෝධිසත්වරුන්ට කිසිම සාධාරණයක් කරන්නේ නෑනේ. හැමෝම සංසාරේ දෙමව්පිය වෙලා ඉපදිච්ච අය නෙන්නේ. කිසිම කෙනෙක්ට ඒම අනුකම්පාවක් නෑනේ. පාරේ අම්මා කෙනෙක් වාඩි වෙලා හිඟා කනවා. රුපියල් 5 දෙන්න BMW යන එක. අපේ හාමුදුරුවෝ අර කාර් එක ඇතුළේ ඉන්න කට්ටියට පීස අරන් දෙන්නේ. එක්කෙනෙකුට රුපියල් 3000කලු. හැබැයි අම්මට රුපියල් 50ක් දුන්න තියා බත් ටිකක් කනවා අපේ හාමුදුරුවෝ. රුපියල් 50කේ අම්මට බත් කන්න දෙන්න බැරිලු. ළමයින්ට පීස අරන් දෙන්න පුළුවන්ලු. මේ දුස්තිය කොහමද අපේ හාමුදුරුවෝ සම්මා වෙන්නේ කියන්නක මට. කොහොමද සම්මා වෙන්නේ? මිනිස්සු මිනිසුන්ට ආදරේ නැහනේ හාමුදුරුවෝ. මනුස්සකම් මොකවත් නැන ඔක්කොම මැරිලානේ. මිනිස්සු කියලා අපි කලිසම් සෙට්ටන්දට සාරියන්දට වැඩක් නැහැ. මිනිස් ಗುಣධර්ම තියෙන්න එපාය. මම කොත්තු රයිස් කනවා. එළියේ ඉන්න මිනිස්සයා බඩගින්න වේල්ලා ඇකිලිලා ගිහිල්ලා. වතුර ටිකක් දෙන්නේ නැහැ මිනිස්සයාට. මොකද්ද මගේ මනසත්වය? මං තිරිසනෙක් නේ. සත්තුනේ මේ විදිහට කටයුතු කරන්නේ. කොහොම මිනිස් ಗುಣධර්ම? හැබැයි රුවන්වැලි සෑය ළඟට රත්තරන් නූලෙන් මහලා කෑ ගන්න රතු ලක්ෂයක් පාළ වේවා කියලා. පාළ වෙයි. දෙකේ දෙකේ පොළු අරගෙන මුට තඩි බාන්න. එහෙම තමයි පාළ වෙන්නේ. එහෙමනම් පාළ වෙනවා. ඒක අපට විශ්වාසයක් තියෙනවා. එහෙම පාළ වෙලා මුට එලවෙලව තඩි බායි. අපිව වැඩන්නේ අපට ආරාධනා කළේ ඕක බලන්නද කියලා මුට තඩි බානවා. අnder ඔක්කොමට කලින්. ලෝකේ එහෙම තමයි වෙන්නේ. විනාශ වෙලා. වීදියකට ගිහිල්ලා මං හිටගෙන විනාඩි 15ක් දැක්කම මොකද්ද මේ ලෝකෙට වෙලා තින්නේ අපේ හාන්දුනේ සම්පූර්ණ දෙයි කපලා ඌණියමක් වෙලා තින්නේ මාරය ඇවිල්ලා දෙයිගෙන 21ක් කපලා ඔක්කොම කුරුවල් කරලා ගිහිල්ලා තින්නේ කිසිම කෙනෙකුට නෑ අඳින්න දන්නේ නෑ කන්න දන්නේ ඉඳ ගන්න දන්නේ නෑ නැගිටින්න දන්නේ දෙමව්පියත් එක්ක ළමයෙකුට යන්න තේරෙන්නේ තමන්ගේ දරුවා බාගෙට එළුවෙන් යනවා ඒක දෙමව්පියන්ට පේන්නේ නැහැ අම්මට තාත්තට ගරු නැහැ 16 17 වෙන්නේ කොහොමද කියලා ඉන්නවා බලාගෙන පැනලා යන්න. යුතුයකම් වගකීම් මොකවත් නැහැ. මෙච්චර කාලයක් කණ්ඩ දුන්නා කෙලේ ගුණය මොකවත් නැහැ. පිරීලා තියෙන හැටි. ලෝකයේ ගැන කිසිම දෙයක් ගන්න මොකවත්ම නැහැ. ඔක්කොම පිරීලා විනාශ වෙලා ගිහිල්ලා. ඉතින් රාතුම් පී වෙන්නේ කොහොමද කියන්නකො මට? අපරාධ රත්තරන් මේ නූල් ටිකයි මේ මේවා ටිකයි. රුවන්වැලි සෑයට පළතුරු වට්ටි 1000ක් පූජා කරනවා. මොකද්ද මගේ උපන්දිනේලු. රුවන්වැලිසෑය එළිය පාර ඉඟන්නු 25ක් විතර බඩගින්න සතියක් කාලා නැහැ අඳුරු. වේල් හැකිලිලා ගිහලා උට බණ කියනකොට උට පිරිත් වාගේ ඇයිනේ. හරියට ශබ්ද හැන්නේ ඒ තරම් කන් ඔක්කොම අගුල් වැටිලා. පළතුරු වට්ටි දහම අරන් ගිලා ලොකු කුණු වලට දානවා කියලා. මොකද කියවම උපන් දිනේ. එහෙම සමරනවට ඉපදෙන්නේ නැතුව හින්දා තිබුණා. අපරාධයේ උප්පත්තියේ උප්පත්තිය තමයි මේ ලොකුම ප්‍රශ්නේ මාපොළොවට. කෝ මිනිස් ගුණධර්ම කෝ බුදුහාමුදුරන්ගේ මහා කරුණාව දයාව ලෞතර තථාගතයන් වහන්සේ මහා කරුණා සමාපත්තියෙන් ලෝකෙදියා දැක්කා ඒකෙන් බිඳුවක නිකන් ගෑවිලාවත් නැහැ අපට මොකක්ද ආල් සේරු 500ක කිරිබත් කියලා මහා කිරිපිඩු දාණය පූජා කළ එක කානුවේ දිය කරනවා මිනිස්සු ගම්මාන පිටින් පොලිමෙන්ව කණ්ඩ බත් නැ දරුව හැකිලිලා පොඩි ළමයිට අම්මා කිරි දෙනවා කිරි එන්නේ කිරි තියෙන්නේ පයංගේ මිනිසුන්ට කණ්ඩ නැහැ කිලෝ 500කට කිරිබත් අදලා ඒක වතුරේ දිය කළ මහලුකු උත්සවයක් මොකද බුද්ධත්වයේ පතනවලු ඒ බුදුහාඳුර බුදු වෙනකන් ඉන්නේ හාඳුර මම ඒ බුදුහාඳුන් හොඳ සූත්‍රයක් මට කියන්න තියෙනවා බුදුහාඳුරන්ට. ධම්සප්පවතුන් කියන්න එපා හාඳුරු මම දන්න ඒ ධම්පස්සපුන් පුත්‍රේ ඔබ වහන්සේ පාරමී පුරපු කාලේ ඕමයි පිරුවේ කියලා ඉස්සෙල්ලාම ධම්පස්සපුන් සූත්‍ර අපි කියන්න උන්නාන්සේට. ඒ බුදුහාඳුර බුදු වෙන්නේ කොහොමද කියන එක මම වලාගෙන ඉන්නවා. උන්නාන්සේ බුදු වෙනකන් හරි ආසය හාඳුරු උන්නාන්සේට පොඩ්ඩක් කතා කරන්න ඕනේ මට. මේමද ඔබ වහන්සේ බුදුබව පතන්නේ කියලා. ඇඟේ තියෙන 60 මස් ඉස්ලේනාර දන් දීලාලු බුදුහුනේ. අපලන්න අහිංසක මිනිසුන්ට කණ්ඩන කිලෝ 500ක් උයලා උන්වහන්සේ කැලාට විසි කරනවා. ඇහුවාම කියන බුදු බව පතනවලු. එහෙම බුදුවරු අවශ්‍යද ලෝකෙට? අනුකම්පාවක් කරුණාවක් නැති බුදුවරෙක් මොකටද ලෝකෙට? සියලු සත්‍යයේ දුක නිවන එක නන්නේ බුදුවරයා. දුක් විඳින මිනිසුන් අහක බලන යන එක කියන බුදුවරයෙක් කියන්නේ කොහමද? කිලෝ 500 නෑ. මට බුද්ධත්වයක් ඕනේ ඉතලා කණ්ඩ දීපන් උන්ට. මේ වෙන්ද ශ්‍රමණේ උඹලාට පේන්නේ තර බලම් බඩගෙන අර අම්මා ඇකිලිලා වැටිලා ඉන්නේ. කැඳ ටිකක් පොවන්න. ඒ කිලෝ 500 දෙන්න. පූජාවල් ඕනේ නැහැ. ඒකාන්ත වශයෙන් බුදු වෙනවා ආම්දුරු. එයා බෝධිසත්වෙක්. එයා ඒකාන්ත වශයෙන් බුදු වෙනවා. අද රටේ කොරෝනා ඇදිලා මිනිසුන්ට කණ්ඩ නැහැ ආම්දුරු. ව්‍යංජන 32කින් බුද්ධ පූජා කරනවා. මොකද බුදු බව පතනවලු. ඒකට ව්‍යංජන හදාගෙන ඉන කෙනා කැඳ බොන්නේ. එයාට gedara කණ්ඩ නැහැ. මොකටද එවැනි බුද්ධත්වයක්? කවුද ගැව්වේ මේ මනුස්සයාට බුදු වෙන්න කියලා මට ඉතල ඒක කියන්නකෝ. කවුරු මේ මනසටලා මූණ පුරවල දුන්නද එක බුදුයන් කියලා නෑනේ. කවුරු බල කරාද? උසාවි නියෝගයක් තියෙනවා බුදු වෙන්න කියලා නෑනේ. එහෙනම් මොකටද මේ කා මේක කරන්නේ? එක්කෝ ගුලි කාලා නැත්තම් ඔළුව හොඳ නෑ අඳුර. ප්‍රශ්න දෙකයි එතන තියෙන්නේ. උදේට කන්නේ ගුලි ඒ නිසා අපි අන්න මොංගල් වැඩ කරන්නේ. නැත්තම් ඔළුව හොඳ නෑ. බලන්න ලෝකෙ පිළිහිලා තියෙන හැටි. මුළු ලෝකෙම පිළිහිලා හම්බුනේ. විනාඩි 15න් මම තීරුම් ගත්තා මුළු ලෝකෙම පිරිහිලා. යුරෝපා ඒසියා කියලා වෙන් කරන්න දෙයක් නෑ ඔක්කොම පිරිහිලා. ආයි මොකවත් ඒ ගැන ආයි කතා කරන්න දෙයක් නෑ. LLB කරා නම් අපෙන් බොරු කියන්න මට ලයිසන් එකක් හම්බෙනවා. ගල් පැලන බොරු කියන්න පුළුවන් මිනිස්සු ඒකට සාදු කියනවා. ඒකට නීතියක් නෑ. ලයිසන් ගත්තා නම් තබෑරුම මොකද? බැරල් පිටින් තියලා පෙරනවා. ප්‍රශ්නේ නෑ ලයිසන් එක තියෙනවා. පිරිහිලා කියන එකට මීට වඩා ඕනේද? තරු හොටෙල් තියෙනවනේ තරු 5 6 7 ගිහිල්ලා බලන තරු පේන්නේ අපට අනාචාරයට ලයිසන් දීලා මුළු ලෝකෙටම තරු පෙන්නලා තියෙනවා දැන් තරු හොටෙල් වලට ලයිසන් දීපු නිසා ඔක්කොම පිරීලා ඔක්කොම පිරීලා මේක නිවැරදි කරන්න තියෙන එකම ක්‍රමවේදය ආර්යවරු පාළ වෙලා සම්බුද්ධ ශාසනය නැවත භාග්‍යතුන් වහන්සේගේ යුගයට ගේන එක 2600ට කලින් කුමන යුගයක් තිබුණාද? ඒ යුගය නැවත උපදවන්න ඕනේ. ආර්යවරුන්ගේ. ලෝකය නීතියක් යටතේ ක්‍රියාත්මක වෙන්නේ. ඒකෙන් නිදහස් කරලා විනයක් යටතේ ලෝකය පවත්වන්න ඕනේ. විනයානුකූල ලෝකයක්, නීතියානුකූල ලෝකයක් නෙමෙයි. ඒවට 50 සම්මත වෙන්න අවශ්‍ය නැහැ. විනයානුකූල ලෝකයක් කවදාද බී වෙන්නේ? එදාට මේ ලෝකය බබලෙනවා හඳුරුවෝ. මිනිස්සු දිව්‍ය ලෝකයන්ට අද කියනවා දිව්‍ය ලෝකයන්ට කුසල් මිනිස්සු එදාට කුසල් කරන්නේ නැහැ හඳුරුවෝ. දිව්‍ය ලෝකේ නොහන්න මොනවද කරයි මේකෙම ඉපදෙන්න ඕනේ කියලා කියයි. තාවතින්සේ යා මේ තවතිස අම්මෝ මේක ඇති මේකෙම ඉන්නවා මගයි. එච්චර සිල්වත් මිනිස්සු. මිනිස් ගුණධර්ම බබලනවා. මේක දාලා යන්න මට පිස්සුද? මම යන්නේ දිව්‍ය ලෝකේ. දෙවිවරු වෙලා හඬනවා. මේ මිනිස්සු නෑ බෑ පිස්සුද? උඹම හිටපන් මම එන්නේ අද මිනිස්සු පුළුවන් තරම් උත්සාහ කරන්න අපෙන් සුගතිගාමි වෙන්න. දිව්‍ය ලෝක වලට මිනිස්සු කුසන් ඇයි? මේක එපාදලා. එපා වෙලා නෙමෙයි මිනිස්සු එපා කරවලා. මිනිසුන්ට මේ ලෝකයේ මාපලෝ කලකිරිලා. මේක සුගතිගාමි වෙන හදාස නැති වෙන තරමට මේක සුගතියක් වෙන්න ඕනේ. පෘථිවිය දිව්‍ය ලෝකෙට සමාන වෙන්න ඕනේ. ඊටත් වඩා හොඳ වෙන්න ඕනේ. ඒකට විනයානුකූල සමාජයක් විනයානුකූල ලෝකයක් බවට මේකපත් වෙන්න. ඒකට මුළු ලෝකෙම සිල් ගන්න ඕනේ. මුළු ලෝකෙම පන්සිල් රකින්න ඕනේ. රාගය වැඩිද කසාද බඳපන්. රූම් මොකටද රූම්? රූම් ඕනේ ගෙවල් අදාගන්න. හැමතැනම රූම්. කාමර පාසුකම් නැත. මොකටද භාවනා කරන්නද? ඔය කාමරවල ගිහලා භාවනා කළා සෝතාපන්න වෙච්ච කෙනෙක් පෙන්වන්න මට. එහෙනම් මොකටද ඒවට ලයිසන් දුන්නේ? අනාචාරය ඇතිරෙන්නේ. මේක ගණිකා මඩමක් වෙලානේ දැන්. ලංකාවේ හැමතැනම ගණිකාවරු ඉන්නේ. ඇයි ගණිකාම හැමතැනම කාමර පාසකම් නැත කාමර පාසකම් නැත. එහෙනම් ඕන විදිහට අනාචාරය ඇසිදෙලා අවජාතකයෝ බී කරපල්ලා. රවජාතක රටක් වෙනවනේ මේක කවදාද දවසක ලයිසන් දීලා තියෙනවා මොකටද කාමර පරයන් ගිහලා ගෙයක් හදාගනි ගෙවල් නෙමෙයිසන්ට ඕනේ කාමර නෙමෙයිනේ හොටෙල් හදන්නේ කාමර හදන්නේ භාවනා කරන්න නෙමෙයිනේ අපංක භාවනා එච්චර භාවනා යෝගී ඉන්නා නම් අපන් සිල්සාව බිත්ති පුපුරාගෙන සිල්වතින් එළියට එන්න එපායි නේද බිත්ති වල හිරියන්න එපායි පන්තියක් ඉන්න පුළුවන් තැන තුන්දාවක් ඉඳලානේ ශාලාවේ හිරි ගිහිල්ලා ඇයි මිනිස්සු වැඩි එහෙම වෙන්න එපායි මැස්සෝයි මදුරුවෝයි සිල් ගන්නේ දෙපොයිදාට ගියාම ආම්දුරු ඉන්න මැස්සෝ ටිකක් ඉන්නේ. ඇයි මැස්සන්ට සිල් දෙන ආම්දුරු. ඇයි සිල් ගන්න එකෙක් නැහැ. එහෙම එකෙක් ඉන්නවනම් උට කන් ඇෙන්නේ. ආම්දුරු සිල් දෙනවා ඌ ආකපර ඇයි උට ඇෙන්නේ නැහැ ආම්දුරු. ඉතින් ආම්දුරු කරබානේ මොනවද ඉතින් කියන්නත් එපා මයික් එක අයිය කෑ ගාලා කියනවා. নমස්කාරය කියනවලු මිනිස්සුන් 5000ක්වත් සිල් ගන්න ඇවිල්ලා. ඉතින් කියලා මිනිස්සු මාළු වලින් බත්තරන් වෙලා බලනවල ආම්දුරු විතරලු ඉන්නේ. ආම්දුරු එහෙම කෑ ගාලා ඉතදාගන්නේ. නස්සන්ට මදුරුවන්ට පූසන්ට බල්ලන්ටලු සිල් දෙන්නේ. ඇයි සිල් ගන්න එකෙක් නෑ. කල්ලාතුව පොයට කල්ලාතුව බෝතල් ටික අරගෙන කුකුළු ටික අරගෙන මිනිස්සු ස්ථානගත වෙලා ඔක්කොම. ඉතින් උන්ට ඒවා කාලා බීලා වෙනක අපේ වෙලාවක් නෑ සිල් ගන්න. පොයට සතියකට කලින් වහන්න එපාය තබරු. පොයට නීතියක් දහන්න එපාය. ගෙවල් වලින් හැමෝම සිල් ගන්නවා. එහෙම එකක් නෑ. එහෙම එකක් නෑ. ලෝකය පිරිහිලා ඉවරයි. තව පිරිහෙන්න මොකවත් ඉතුරු වෙලා නෑ. මේ යුගයේ හාරියවරු නැකිත්තේ නැත්තම් හාරියවරු පහළ වුණ නැත්තම් මුළු ලෝකෙම විනයානුකූල ලෝකයක් බවට පත් වුණ නැත්තම් මේ මහ පොළොව හතරට පැලෙනවා හාමුදුරුවෝ. භ්‍රමණ වේගය වැඩි. මිනිස්සු චූන් එකේ කාලා බීලා ඉන්නවා මිනිස්සු වාහන යාන අරගෙන උඩට ඉන්නවා කියලා ඉතාලිනවා. මේ මහ පොළොවේ භ්‍රමණ වේගයේ විද්‍යාඥයන්ගෙන් ආලා බලන්න නාසයකට ගිහිල්ලා. මේ භ්‍රමණ වේගයෙන් තව ටික කාලයක් භ්‍රමණය වුණ මොකද්ද වෙන්නේ කියලා අහන්නකො නියත්තේට මේක පුපුරනවා. මිනිස්සු සිල්වත් වුණොත් මේ තරංගවල වේගය අඩු වෙනවා. එහෙමනම් පෘථිවිය සංසුන් වෙනවා. භ්‍රමණ වේගය අඩු වෙනවා. මිනිස්සු ඔක්කොම රැකෙනවා ආරක්ෂා වෙනවා. මේ තලේ ආරක්ෂා වෙනවා. පෘථිවිය ආරක්ෂාව පිණිසවත් මේක විනයානුකූල පොළවක් කරන්න ඕනේ. මේ මහ පොළොව ගැන හිතලවත් මිනිස්සු සිල්වත් වෙන්න ඕනේ. නැත්තම් මේ මාපොළවත් පුපුරලා මේ සේරම මිනිස්සු ටික මැරෙනවා. ඔක්කොම මැරෙනවා. කුරා කුඹියක්වත් ඉතුරු වෙන්නේ නැහැ. එතනට මිනිස්සු ගේනවා මේ ලෝකේ. ඒ හැමදේම තිබිච්චද ඉස්සලා ඔබ වහන්සේ රාත් වෙනවා. ඔබ වහන්සේ මට කරන්න ඕනේ ඒ ටික තමයි. වෙන මොකවත් ඔබ වහන්සේ මට කරන්න එපා. ඒතර ටික මම කරන්න. එවැනි අවවාද කියන්න මට අවස්ථාවක් දුන්නට බොහොම පිං.